ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චි කිරියායාති ගෞරවනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි සම්ප්‍රදායක් වශයෙන් નિසරණේ පවත්වන භාවනා වැඩසටහන් වලදී ක්‍රම කීපයකට අපේ භාවනාවට එහෙම නැත්නම් කරගෙන යන මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියට අනුග්‍රහ කරන්න උත්සාහත් වෙනවා. අපි සාමාන්‍යයෙන් මතක් කරගන්නවා මේ අනුග්‍රහ කරන ක්‍රම කීපයක් සම්බන්ධයෙන් ඒකේ පළවෙනි අනුග්‍රහ කරන ක්‍රමය තමයි සීලෙන් අනුග්‍රහ කරන්න සිද්ධ වෙනවා. ඇත්තරම ඒක තමයි අද මගේ මේ ප්‍රධාන මාතෘකාවටත් පාත්‍ර වෙන්නේ. එහෙනම් මම ඒ ගැන දැම්ම වචනයක් කියන්නේ නැතුව අපි ඉස්සරහා අංග ගැන පොඩ්ඩක් සැලකිලිමත් වුණොත් බුදුරජාන් වහන්සේ කියනවා මේ අපි කරගෙන යන භාවනාව සීලෙන් අනුග්‍රහ කරන්න අවශ්‍යයි කියලා. ඊට පස්සේ කියනවා මේ භාවනාවට සුතයෙන් අනුග්‍රහ කරන්න වෙනවා කියලා. ඒ කියන්නේ අපි හොඳට බුද්ධ වචනය හඳුන්කම් දීලා බුද්ධ වචනයත් එක්ක යම් සංසන්දනාත්මක ස්වභාවයක් ඇති කර ගන්නවා නම් සංසන්දනාත්මකව අපේ භාවනාව ගලප ගන්නවා නම් අන්න ඒ තුලිනුත් අපිට ලොකු අනුග්‍රහයක් ලැබෙනවා. මොකද අපිට දන්නේ අපි දන්නේ නැහැ මේ අපි බුදුරජාණන් වහන්සේ පෙන්නපු මාර්ගයේ දෙයන්නේ. එහෙම නැත්නම් අපිට පාර වැරදිලාද කියලා සමහරවිට සැක පහළ වුණොත් එහෙම දෙගිඩියාවක් ඇති වෙනවා. එතකොට හරි අමාරුයි භාවනාව කරගෙන යන්න. මොකද භාවනාව කරගෙන යන්න නම් ලොකු විශ්වාසයක් තියෙන්න ඕනේ. මම මේ යන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු පාරෙමයි. බුදුරජාන් වහන්සේ මේ බුදු නුවණින් දැකලා පෙන්නපු පාරෙමයි මම යන්නේ කියලා අන්න අපිට ලොකු විශ්වාසයක් තියෙනවා නම් හිතේ කිසි දෙගිඩියාවක් නැත්තම් පාර පැහැදිලි නම් අපේ අත්දැකීම බුද්ධ වචනයත් එක්ක හොඳට සැසඳෙනවා නම් අන්න විශ්වාසයෙන් යුක්තව යන්න පුළුවන්. ඇත්තරම ඒක තමයි මේ විශේෂයෙන්ම මේ සුතානුග්‍රහිතයකින් බලාපොරොත්තු වෙන්නේ. මොකද අපිට සුතමේ ඥානයක් නැත්තම් හරි අමාරුයි මේ අනුග්‍රහය ලබන්න. හැමතිස්සෙම එහෙමනම් අපිට ගුරුවරගෙන් අහහ ඉන්න වෙනවා. වෙන කෙනෙක්ගෙන් අහහ ඉන්න වෙනවා. මං යන පාර හරිද? මං යන පාර හරිද කියලා. නමුත් අපි තුළම යම් ප්‍රඥාවක් තියෙනවා නම්, සුතමේ ඥානයක් තියෙනවා නම්, බුද්ධ වචනයට නිතර අහුම්කන් දීලා ඒ හරහා ඇති කරගත්ත නුවණක් තියෙනවා නම් අපිටම තේරෙනවා මේ බුදුරජාණන් වහන්සේ මෙන්න මෙතන මේ විදිහට සඳහන් කරලා තියෙනවා. අද මම වර්තමාන වශයෙන් අත්දකින්නෙත් මේ බුද්ධ බුදුරජාණන් වහන්සේ පෙන්නපු දෙයමයි, කියපු දෙයමයි. කියලා අන්න Tamanට ටිකක් පැහැදිලි භාවයක් එනවා. එහෙම නැත්නම් Tamanට පාර නිවැරදි බව තක්සේරු කරගන්න හැකි වෙනවා. Tamanට පාර නිවැරදි බව වැටහෙන්න ගන්නවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ කියනවා විටින් විට ධර්මදේශනාවකට සවන් දෙන්න. ඒ වගේම පොතක් පතක් බලලා ඒ තමන්ගේ සුතමේ ඥානය වර්ධනය කරගන්න. ඉතින් ඕකෙම වර්ධනය වෙච්ච නැත්නම් මොහුකුරාගේ අවස්ථාවක් තමයි බහුශෘත භාවයක් කියලා කියන්නේ බොහෝ අසූපිරු තැන් ඇති බවක්. ඒ කියන්නේ වෙන වෙන විෂයන් සම්බන්ධයෙන්ම නෙමෙයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීපු ඒ මුල මැද අග යහපත් වෙච්ච ධර්මයේ සෑහෙන ප්‍රමාණයක් අහලා කියලා ඒව ගැන හොඳට ඇති කරගත් අවබෝධයක්. එතකොට මෙන්න මේ සුත අනුග්‍රහිතය බුදුරජාණන් වහන්සේ කියනවා අපි තුල නිවැරදි දෘෂ්ටියක් ඇති කරගන්න, නිවැරදි දැක්මක් ඇති කරගන්න හුඟක් ප්‍රයෝජනවත් කියලා. ඒ නිසා අපි සුත්ත අනුග්‍රහිතයක් වශයෙන් තමයි මේ ධර්මදේශනාවක් සාමාන්‍යයෙන් අපේ වැඩසටහනට එකතු කරගන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා අපි සුත අනුග්‍රහිතයක් ඇති කරගත්තත් සමහර ලාවට අපිට 100ට 100ක් විශ්වාස නැහැ මේ බුදුහාඳුර කියපු දේමද අත්දකින්නේ මට සමහර ලාවට මේ අර්ථ කතනයන් මම වැරදි විදිහට අර්ථ කතනය කරලාද එහෙම නැත්නම් ඇත්ත වශයෙන්ම මේ බුදුහාඳුර කියපු දේද කියලා ඒත් දෙගිඩියාවක් ඇති වෙන්න පුළුවන්. එතකොට බුදුහාඳුර කියන සාකච්ඡාවක් මාර්ගයෙන් විසඳ ගන්න කියලා. අන්න තමන් එක්ක භාවනා කරන තමන්ට වඩා අඩියක් හරි ඉස්සරහට ගිය, පියවරක් හරි ඉස්සරහට ගිය යම් කිසි කල්යාණ මිත්‍රයෙක් එක්ක සාකච්ඡා කරන්න කියනවා. එතෙන්දී ඇත්තටම මේ සාකච්ඡා කරන්නේ තමන් දන්න බව පෙන්වන්නවත් එහෙම නැත්නම් තමන් මේ කැපිලා පේන්නවත් නෙමෙයි මේ තමන් බොහොම අවිහිංසකව බොහොම නිහතමානීව ඇතුළට නැමිලා ගමනක් යනවා මේ ඇතුළට නැමිලා යන ගමනේදී අත්දකපු අත්දැකීම් තමන්ටම ප්‍රත්‍යක්ෂ කරගන්න හම්බෙච්ච දේවල් තමන්ටම තේරිච්ච දේවල් පොඩ්ඩක් ගුරුවරයෙක් එක්ක සාකච්ඡා කරලා බලනවා මේක නිවැරදිද නැත්තම් මේ අත්දැකීම් ටික ප්‍රමාණවත්ද? තව මේක සුද්ධ කරගන්න අවශ්‍යද? තව මේ අත්දැකීම් දියුණු කරගන්න අවශ්‍යද? එහෙම නැත්තම් තමන් පාර වරද්දගෙනද? සමහර ලාවට ඇත්තරම අපිට සිතියමක් දිහා බලලා පාර තේරුම් ගන්න සමහරලාට පුළුවන්. නමුත් අපිම ඒ පාරේ යන්න පටන් ගත්තාම සමහර වෙලාවට අර සිතියමේ තියෙන විදිහටම නෙමෙයි අපේ ප්‍රායෝගිකව ගමන යද්දී සම්දිස්ථාන හම්බ වෙන්නේ. සමහරලාට සිතියම ටිකක් පරණ සිතියමක්. අපිට හම්බ වෙන සම්දිස්ථාන එතකොට වෙනස් වෙලා. එතකොට අර පරණ දේවල්, පරණ නිමිති පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා තියෙනකොට අන්න තමන්ගේ හිතේ යම් චකිතයක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සැකසහිත බවක් ඇති වෙන්න පුළුවන්. මේ ඇත්ත වශයෙන්ම මේ පෙන්නපු පාරද එහෙම නැත්නම් මට පාර වැරදිලාද? අන්න ඒ වගේ තැන්වලදී මේ පාරේ ගමන් කරපු කෙනෙක්, පියවරක් හරි තමන්ට වඩා කලින් ගමන් කරපු කෙනෙක් ඒක සාකච්ඡා කරන්න පුළුවන් නම් අන්න අපිට පුළුවන් සැක නැතුව යන්න. ඒ නිසා බුදුරහාමුදුරුවෝ කියනවා මෙන්න මේ සාකච්ඡා අනුග්‍රහිතය අපේ ජීවිතයට එකතු කරගන්න අපේ මේ ධර්ම මාර්ගයට එකතු කරගන්න එතනින් පුළුවන් යම් හෝ සැකයක් තියෙනවා නම් ඒකත් අයින් කරගන්න. මොකද සාකච්ඡාවකදී අපිට දෙපාර්ශ්වයෙන්ම විවෘත වෙන්න පුළුවන්. ඒ කියන්නේ අත්දැකීම් ඉදිරිපත් කරන කෙනාත් ඒක විග්‍රහ කරන අපිටම ගුරුවරයා හෝ යම්කිසි ඒ මේ කල්යාණ මිත්‍රයාට පුළුවන් එක්තරාන්දක බොහොම සුහදව සාකච්ඡාවකට පෙළඹෙන්න. සාකච්ඡාවට නැඹුරු වෙන්න. එතකොට හරියටම නිකන් අර හොඳ sannivedanayak වෙන්න පටන් ගන්නවා. ඒක sannivedanaya නිවැරදිව වෙනවා නම් ඇත්තරම ඉස්සරහට යන්න හරි පහසුයි. එහෙම නැතුව අපි අපේ අත්දැකීම හෙලිදරව් කරන්න දන්නේ නැත්තම් ඒක වචනයට නගන්න දන්නේ නැත්තම් එතකොට අහන කෙනාට ඒක පැහැදිලි නෑ. ඒ නිසා එකාතකින් හරි අමාරු වැඩක් අපි මේ අත්දකින්න දේ භාවනාව තුළින් අත්දකින්න දේ නොපිරිහෙලා තවත් කෙනෙකුට පැහැදිලි කරනවා කියන එක. 100%ක් තවත් කෙනෙකුට අවබෝධ වෙන පරිදි ඒක විස්තර කරනවා කියන එකත් එක අතකින් හරි අමාරු වැඩක්. ඒක තමයි අපි සාමාන්‍යයෙන් ඔය කමටහන් වார்த்தාවකදී කරන්න හදන්නේ කොහොමද මේ අරමුණක් විස්තර කරන්නේ? කොහොමද මම කමටහනක් වඩනවා එතකොට මේ කමටහන වඩනකොට මට ලැබිච්ච කමටහනට අනුව මම මේ මේ මේ විදිහට හැසිරුණා මේ මේ විදිහට කටයුතු කළා මේ මේ විදිහට මම සක්මන් භාවනාවේ යෙදුණා පරයන්ක භාවනාවේ යෙදුණා කියලා අන්නේ ඒ ටික කොහොමද අපි වචනයට නගන්නේ? ඒකත් එක අතකින් හරි අමාරුයි. හිතන තරම්ම ලේසි නෑ. සමහරලාට මේ අත්දැකීම විස්තර කරගන්න වචන නෑ. සමහරලාට ඒ අත්දැකීම මේ නොදන්නා තැනකට ගියා වගේ ගියා වගේ ස්වභාවයක් දැනෙනවා. ඒතකොට කොහොමද මේ නොදන්නා දෙයක් වචනෙට නංවන්නේ? ඒතකොට සමහරලාට අපි ගාව තියෙන මේ වචන ටික පවා සමහරලාට හරිම සීමා සහිත ස්වභාවයක්. එහෙමත් නැත්නම් භාෂාවේ තියෙන සීමා සහිත ස්වභාවයන් ඔන්න කෙනෙකුට වැටහෙන්න පුළුවන්. ඒත් ඉතින් අමාරුවෙන් කොහොම හරි වචන ටික ගලපලා අන්න කෙනෙක් උත්සාහත් වෙනවා නම් මේ තමන්ගේ අත්දැකීම විස්තර කරන්න අන්න ටික ටික ඇත්තටම මේ පාරේ ගිය කෙනෙකුට වැටහෙනවා ආ මෙයා මෙන්න මේ හරිය තමයි දැන් ඉන්නේ. මෙන්න මේ වගේ ප්‍රශ්නයකට තමයි දැන් මුහුණ දීලා තියෙන්නේ. මෙන්න මේ විදිහට මේ ප්‍රශ්නේ මගහරව ගන්න පුළුවන් කියලා අර කරන විස්තරය අනුව හිතා ගන්න පුළුවන්. ඒ නිසා අපි කාටවත් හෙලි කරන්නේ නැතුව විශේෂයෙන්ම භාවනා වැඩසටහනකදී ගුරුවරයෙකුට නැත්නම් සත්පුරුෂයෙකුට හෙලි කරන්නේ නැතුව අපි දන්න පාරවල් වල ඔහේ ගියා කියලා අපි යන්නේ නිවරදිම පාරද කියලා ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපිට ආපහු හැරිලා බලන්න අවශ්‍යයි. මේ බුදුහාඳුරෝ කියපු පාරද අපි යන්නේ? එහෙම නැත්නම් අපිට ඕමනා අපේ අත්නෝමතික පාරවල් වලද අපි යන්නේ? මොකද අපි බුදුහාමුදුරුව පෙන්නපු පාරේ නම් යන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු ಗುಣධර්මයන් අපේ හිතේ වැඩෙන්න ඕනේ. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ පෙන්නපු යම් යම් හැකියාවන් කුසලතාවයන් අපේ හිතේ දියුණු වෙන්න ඕනේ. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ පොරොන්දු වෙච්ච යම් නිවීමක්, සැනසීමක්, දුකෙහි අඩුවීමක්, පැහැදිලි භාවයක් තියෙනවා නම් අන්න අපිටත් ඒක ප්‍රත්‍යක්ෂ වෙන්න පටන් ගන්නවා. අපිටත් ඒක තේරෙන්න පටන් ගන්නවා. නමුත් අපි යන්නේ අපිට ඕමනා පාරක නම්, ඉතින් එහෙමනම් බුදුරජාණන් වහන්සේ කියපු දේවල් අපිට හම්බ වෙන්නේ නැහැ. ඒ වෙනකොට ඉතින් වෙන වෙන දේවල් හම්බ වෙවි. ඒවා ඇති කරගන්න ගිහිල්ලා අපි මුලා වෙවි. අපි සමහර ලාවට භවනා කරන්න ගිහිල්ලා සම්පූර්ණයෙන්ම නොමග යාවි. නමුත් අපි බුද්ධ ගෞරවයෙන්, ධර්ම ගෞරවයෙන්, සංඝ ගෞරවයෙන් ඊළඟට කල්යාණ මිත්‍රයන් කෙරෙහි තියෙන ගෞරවයෙන් අපි මේ බුදුරජාණන් වහන්සේ කියපු පාරෙම යනවා නම් අන්න ආපහු හැරිලා බලනකොට Tamanට තේරෙවි ආ මේ බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේවල් කියලා තියෙනවා. යම් පමණකට මගේ හිතෙත් අන්න මෙබඳු හැකියාවන් දැන් දියුණුලා තියෙනවා. යම් පමණකට මම මේ බුද්ධ වචනයත් එක්ක සැසඳෙන විදිහට කටයුතු කරලා තියෙනවා. යම් පමණකට මේ බුදුහාඳුරෝ විස්තර කරන தත්වයන් එහෙම නැත්නම් අපි හිතමු අත්දැකීම් මමත් ලබලා තියෙනවා. කියලා අන්න අපි මේ නිවැරදි පාර යනවා නම් අනිවාර්යයෙන්ම එතකොට මේ බුද්ධ දේශනාවත් එක්ක ගලප ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා හරිම නිහතමානී වෙන්න සිද්ධ වෙනවා. පොළවට බැහැලා කටයුතු කරන්න සිද්ධ වෙනවා මේ බුදුහාඳුරෝ කියපු පාරේ යන්න. මොකද බුදුහාඳුරෝ පෙන්වන පාර හරිම ඍජුයි. ඒ පාරේ නැහැ වැඩි මේ විචූර්ණ නැහැ. එහෙම නැත්නම් වැඩි ආටෝපයක් නැහැ. වැඩි සැරසිලි නැහැ. ඒ පාරේ තියෙන හරිම ඍජු කෙලින් පාරක් තියෙන. ඉතින් අපේ කෙලෙස් බරිත හිත ඔය කෙලින් පාරට ඒ තරම්ම කැමති නැහැ. ඒ නිසා අපිට ඕනේ ටිකක් තොරණක් නටන්න ඕනේ, නටුමක් නටන්න ඕනේ, පෙරහැරක් කරන්න ඕනේ. ඉතින් নানা ප්‍රකාර දේවල් අපිට කරන්න ඕනේ. අපි අර කෙලින් පාරේ යන්න ඒ තරම්ම කැමැත්තක් දක්වන්නේ නැහැ. මොකද ඒ කෙලින් පාරේ අනේක හරියට නිකන් අර සුදු පාන් කනවා වගේ, එහෙම නැත්නම් නිකන් ඇල්ලතුර බොනවා වගේ හරීම සරල බවක් තියෙන. ඉතින් අපේ හිතට මේ සරල බව අල්ලන්නෙම නැහැ. අපේ හිතට මේ සරල භවයේ තියෙන වටිනකමක් තේරෙන්නෙම නැහැ. ඒ නිසා අපි මේකට සෑහෙන කෑලි එකතු කරගන්නවා. කෑලි එකතු කරගෙන මේක මේ ලොකු අරුමෝසමක් බවට පත් කරගන්නවා. ඒ හරහා අර බුදුරජාණන් වහන්සේ පෙන්නපු පාරේ තියෙන ඍජු භාවය අපෙන් දුර වෙලා යනවා. අපිට අහිමි වෙලා යනවා. ඉතින් අන්නේ හරි එන්නේ වගේ ස්වභාවයක් තියෙන නිසා අපිට නැවත නැවත අපි මේ පාරේ ගමන් කරනකොට අපිට නැවත නැවත ආපහු හැරිලා බලන්න වෙනවා මම මේ බුදුහාඳුරෝ පෙන්වපු පාරද යන්නේ. මම මේ භාගතුන් වහන්සේ පෙන්වපු පාරද යන්නේ. නැත්තම් මම පාර වරද්දගෙනද? නැත්තම් මම පාර ආකීර්ණ කරගෙනද? ව්‍යාකූල කරගෙනද? සංකීර්ණ කරගෙනද? කියලා පොඩ්ඩක් ආපහු බලන්න සිද්ධ වෙන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා අපිට අපේ මග එහෙම අපි යන මාර්ගය නැවත නැවත විස්තර කරන්න සිද්ධ වෙනවා. නැවත නැවත අර්ථ දක්වන්න සිද්ධ වෙනවා. ඒ වගේමයි අපි යන මාර්ගයත් දිනෙන් දින අපේ භාවනාවත් එක්කම විපරිණාමයටත් ලක් වෙනවා. අපි යම්සි ඉලක්කයක් දක්වා යන්නේ ඉලක්කය පවා විපරිණාමයට ලක් වෙනවා. ඒ නිසා එක අතකින් හරිම අමාරුයි ආධුනික යෝගාවචරයෙකුට මේ යන්න තියෙන පාර මොකද්ද? මේ යන පාර හරිද? දැනට යනවා හරිද කියලා පොඩ්ඩක් ඒ පට බේරලා තේරුම් ගන්න එක අතකින් හරි අමාරුයි. ඒ නිසා තමයි අපිට ටිකක් කල්යාණ මිත්‍ර ඇසුරක් අවශ්‍ය වෙන්නේ මේ පාර හරියට බේර ගන්න. ඉතින් ඒ නිසා බුදුහාමුදුරුවෝ සෑහෙන්න මේ සාකච්ඡා අනුග්‍රහිතය වර්ණනා කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි දන්න දේ වුණත් තවත් කෙනෙක් එක්ක සාකච්ඡා කරනකොට අපි නොදකපු පැති අපිට පේන්න ගන්නවා. සමහරලාට අපිට සූත්‍ර දේශනාවක් වෙන්න පුළුවන්. ඒක අහනකොට, කියවනකොට යම්කිසි එක පැත්තක් පෙනුණා. නමුත් අපි තවත් කෙනෙක් එක්ක සාකච්ඡා කරනකොට ඒ අපි නොදකපු පැති සමහරවට ඒ තැනත්තා පෙන්ලා දෙනවා. නැත්තම් සාකච්ඡාවේ යෙදিলা ඉන්නකොට අපිටමත් තේරෙනවා. ඒ නිසා මේ ධහමේ තියෙන මහ පුදුමාකාර විවෘත වීම නිසාම බබලන ස්වභාවයක් මේවා නැවත නැවත විමර්ශනයේට ලක් කරන්න ලක් කරන්න විග්‍රහ කරන්න විග්‍රහ කරන්න හොයලා බලන්න හොයලා බලන්න අපි කලින් නොදකපු පැති අපිට විවෘත වෙන්න ගන්නවා ධර්මයේ නොපෙනිච්ච පැති අපිට තව තව ගැඹුරින් පේන්න ගන්නවා ඉතින් නිසා මේ ධර්ම සාකච්ඡාවක් කියන එක බුදුහාමුදුරුව බොහොම ඉහලින් වර්ණනා කරලා තියෙනවා ඒ වගේමයි ධර්ම සාකච්ඡාවක් විමුක්තායතනයක් වශයෙන් උත් පෙන්ලා තියෙනවා. ඒ කියන්නේ ධර්ම සාකච්ඡාවක නියැලෙන අතරේම අපේ හිත කෙලසුන්ගෙන් මිදෙන්නත් අවස්ථාවක් තියෙනවා. ඒ නිසා අපි හිතුවොත් මේ මාර්ගඵල ප්‍රතිවේදයක් වෙන්නේ මේ පරයන්ක බැඳලා වාඩි වෙලා S2 පියාගෙන භවනා කරන වෙලාවකදීමයි කියලා හිතුවොත් ඒක වැරදි. බණක් කියද්දී උනත් අපිට නුවණ මුහුකුරා යන්න පුළුවන්. බණක් අහගෙන ඉද්දී උනත් නුවණ මුහුකුරා යන්න පුළුවන්. ධර්ම සාකච්ඡාවක නියැලෙද්දී උනත් නුවණ මුහුකුරා යන්න පුළුවන්. ඒ වගේමයි භවනා කරන වෙලාවකදීත් නුවණ මුහු කරා යන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ වගේ මේ හැම දහමේ හැසිරෙන අවස්ථාවක්ම අපේ හිතේ ලොකු පෙරලියක් ඇති කරනවා. අපේ හිතේ ලොකු විවෘත වීමක්, විවෘත භාවයක් ඇති කරලා දෙනවා. ඉතින් එතකොට බුදුරජාන් වහන්සේ මේ විදිහට මේ විස්තර කරනවා අපි කරගෙන යන මේ භාවනා මාර්ගයට නැත්තම් මේ වඩන ප්‍රතිපදාවට උදව් කරන්න කියලා, අනුග්‍රහ කරන්න කියලා. එතකොට එකක් තමයි සීලෙන් අනුග්‍රහ කරන්න කියනවා තවත් එකක් තමයි අර වගේ සුතයෙන් අනුග්‍රහ කරන්න කියනවා තවත් එකක් තමයි මේ වගේ සාකච්ඡා මාර්ගයෙන් අනුග්‍රහ කරන්න කියනවා ඊළඟට තවත් අනුග්‍රහයක් කරන්න කියනවා භාවනාමය පැත්තෙන් ඒ තමයි සමත අනුග්‍රහයක් ඒ වගේමයි විපස්සනා අනුග්‍රහයක් ඒ කියන්නේ අපේ හිත සාමාන්‍යයෙන් තියෙන බොහෝම වික්ෂිප්ත ස්වභාවයකින් හැම තැනම විසිරිච්ච ස්වභාවයකින් ඉතින් ඒ බඳු විසිරිච්ච මනසකින් මේ බුදුහාමුදුරුව පෙන්නන ඒ ඇත්ත ඇත්තටියෙන් දැක ගැනීමක් කරගන්න අමාරුයි. ඒ නිසා බුදුරජාන් වහන්සේ කියන මේ හිත එකඟ කරන්න අවශ්‍යයි. මේ හිත සමාධිමත් කරන්න අවශ්‍යයි. ඒකාග්‍ර කරන්න අවශ්‍යයි. අන්න ඒ සඳහා සමත අනුග්‍රහිතයක් කරන්න කියලා කියනවා. ඊළඟට කියනවා විපස්සනා අනුග්‍රහිතයක්. ඒ කියන්නේ ප්‍රඥාව වැඩෙන යම් මාර්ගයක් අනුගමනය කරන්න සිද්ධ වෙනවා. ඒක විපස්සනා අනුග්‍රහයක් වශයෙන් පෙන්වනවා. එතකොට බුදුරජාන් වහන්සේ මෙන්න මේ විදිහට ක්‍රම පහකට අපි අපේ භාවනාවට එහෙම නැත්නම් අපි අපේ මේ ගමන් මාර්ගයට ධාර්මික මාර්ගයට අනුග්‍රහ කරනවා නම් අන්න බුදුරජාණන් වහන්සේ කියන මේකේ උපරිම තලයක් දක්වා අපිට ගෙනියන්න පුළුවන්. චේතෝ විමුක්ති මට්ටමක්, පඤ්ඤා විමුක්ති මට්ටමක් දක්වා අපේ මේ ධර්මානුධර්ම ප්‍රතිපදාව වඩන්න පුළුවන් කියලා බුදුහාඳුරෝ කියනවා. ඒ නිසා අපි තේරුම් ගත යුතුයි අපි මේ ආවට ගියාට මේ දේවල් කරනවා නෙමෙයි මේක බුද්ධ වචනයට හොඳට සවන් දීලා මේ බුදුරජාන් වහන්සේ පෙන්නපු මේ මාර්ගයන් බොහොම සූක්ෂමව අනුගමනය කිරීමක් තමයි මෙතෙන්දී අපි කරන්න උත්සාහත් වෙන්න තියෙන්නේ. ඒ නිසා අපි පරයන්ක භාවනාවක් කරද්දී, සක්මන් භාවනාවක් කරද්දී, ධර්මදේශනාවකට ඇහුම්කන් දෙද්දී, ධර්ම සාකච්ඡාවකට සහභාගී වෙද්දී, භාවනා කරද්දී මේ හැම එකකදීම එතකොට මේ අනුග්‍රහ පහෙන් එකකට අපි අනුග්‍රහ කරනවා. කොහේ හරි අනුග්‍රහයක් අපේ මේ මාර්ගයට එතකොට සිද්ධ වෙනවා. ඉතින් අපි ඒ අනුග්‍රහ පහෙන් බැහැර වෙලා නම් එහෙමනම් ඉතින් ඔන්න අපි කවුරු හරි එක්ක ඔය තේරුමක් නැති දෙයක් කතා කර කර ඉන්නවා. නැත්තම් ඔහේ ඉබාගාත හිත හිතා ඉන්නවා. අන්න ඒ වගේ තැන්වලදී ඉතින් අපි කිසිම අනුග්‍රහයක් කරන්නේ නැහැ. ඒ වෙනුවට අපේ අපිටම ආයිත් අවඩක් තමයි කරගන්නේ. ඒ නිසා අපි පරිස්සම් වෙන්න ඕනේ. ඇත්ත වශයෙන්ම අපි මේ ගත කරන දින පහ අපි මේ යන මාර්ගයට අනුග්‍රහයක් වෙන විදිහටද කටයුතු කරන්නේ? එහෙම නැත්නම් අපි මේ යන මාර්ගයේ තවදුරටත් ඇහිරෙන තවදුරටත් මේක බාධා වෙන විදිහට අපි කටයුතු කරන්න. ඒ නිසා පුළුවන් තරම් උත්සාහත් වෙන්න මේ දවස් පහ මේ ක්‍රම පහට අනුග්‍රහ කරමින් කටයුතු කරන්න. එක්ක ධර්මදේශනාවට අහුම්කම් දෙන වෙලාවේදී මේ පැත්තෙන් අනුග්‍රහ කරනවා. ධර්ම සාකච්ඡාවේදී මේ පැත්තෙන් අනුග්‍රහ කරනවා. භාවනා කරන වෙලාවේදී මේ පැත්තෙන් අනුග්‍රහ කරනවා. අනිත් වෙලාවේදී සීලය මෙනෙහි කළා සීලය සම්බන්ධයෙන් හිතලා අන්න අනුග්‍රහ කරනවා. දැන් මේ අද සම්බන්ධ අද පින්වත්නි මේ භාවනා වැඩසටහනට මාතෘකා වශයෙන් මම තියාගත්ත එක්තරා සූත්‍රයක්. ඒ සූත්‍රයේ නම සාමුගිය සූත්‍රය කියලා කියන්න පුළුවන්. සාමුගිය සාපුගිය කියලා ওই නම් දෙකම යෙදලා තියෙනවා පොතේ. නමුත් අපි දැනට සාමුගිය සූත්‍රය කියලා නම් කරගමු. එතකොට මේ සූත්‍රය හම්බ වෙන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ. ඒ තරම්ම ප්‍රසිද්ධ සූත්‍රයක් නෙමෙයි. හැබැයි ඊටාම වටිනා සූත්‍රයක්. කෙසේ හෝ අපෙන් එකාතකින් ගිලිහිලා ගිය සූත්‍රයක් දෝ මන්දා කෙසේ නමුත් ඊටාම වටිනා කාරණා හතරක් මේ සූත්‍රයේ සඳහන් වෙනවා. සූත්‍රයේ පසුබිම පොඩ්ඩක් නැත්තම් තේමාව නිදාන කතාව පොඩ්ඩක් මතක් කරගත්තොත් එක්තරා අවස්ථාවක ආනන්ද සාමින් වහන්සේ වැඩම කරනවා මේ කෝලිය කියන ජනපදයට. දැන් ඒ කෝලිය ජනපදයේ එක්තරා තියෙන එක්තරා නියම් ගමක් තමයි මේ සාමුගිය කියලා කියන්නේ. එතකොට මේ ගමේ නම තමයි සාමුගිය කියලා කියන්නේ. එතකොට ඒකේ ඉන්නවා මේ කෝලිය ජනපද වාසීන්. ඒගොල්ලන්ට නමක් යොදලා තියෙනවා බ්‍යග්ගපජ්ජ කියලා. ඒ අපි තුමු බ්‍යග්ගපජ්ජ කියන ඒ ජන වර්ගයේ තමයි මේ සාමුගිය කියන නියම් ගමේ ඉන්නේ. ඔන්න දැන් ආනන්ද සාමින් වහන්සේ මේ සාමුගිය කියන නියම් ගමට වැඩම කළා. වැඩම කරාට පස්සේ අර කෝලිය ජනපද වාසීන් දැන් මේ ආනන්ද සාමින් වහන්සේ වටේ එක් රැස් වෙනවා. ඇවිල්ලා ඉතින් වන්දනාමාන කළා. ඉතින් මේ සාමින් වහන්සේට ආරාධනා කරනවා ධර්මයක් දේශනා කරන්න. ධර්මයක් දේශනා කරන්න ආරාධනා කළාම දැන් මේ ආනන්ද සාමින්හන්සේ දේශනා කරන්න පටන් ගත්ත ඒ සභා මේ වාක්‍ය තමයි මම මාතෘකා වශයෙන් තියාගත්තේ ආනන්ද සාමින්හන්සේ මෙන්න මේ විදිහට කියනවා චත්තානිමානි බ්‍යග්ගපජ්ජා පාරිසුද්ධි පධානියංගානි තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන සම්මදක්ඛාතානි දැන් ආනන්ද සාමින්හන්සේ කියනවා මේ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අරහත් වූ සම්මක් සම්මා සම්බුද්ධ වූ ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ සියල්ල දක්නා නුවණින් සත්තානං විසුද්ධිය මේ සත්වයින්ගේ විසුද්ධිය පිණිස පිරිසුදු භාවය පිණිස ශෝක පරිද්දවාණං සමතික්කමාය ඒ සත්වයින්ගේ තියෙනවා නම් යම් ශෝක කිරීමක් දුක් ස්වභාවයක් වැළපෙන ස්වභාවයක් හඬන ස්වභාවයක් අන්නේ හඬන වැළපෙන ස්වභාවයන් දුරු කිරීම පිණිස දුක්ඛ දෝමනස්සානං අත්ථගමාය ඒ අයගේ හිතවල තියෙනවා නම් යම් දුක් දුම්නසක් තියෙනවා නම් අන්න ඒක දුරු කරලා නසලා සමනය කරන පිණිස. ඥායස්ස අධිගමාය. නිවැරදි මාර්ගය එහෙම නැත්නම් ආරෂ්ඨාංක මාර්ගය නැත්නම් මේ කෙලෙස් දුරු කරන මාර්ගය, නිවන් මාර්ගය හෙලි කර ගැනීම පිණිස. නිබ්බානස්ස සච්චි ක්‍රියාය. නිවන්සුව සාක්ෂාත් කර ගැනීම පිණිස මෙන්න මේ චත්තාරේ චත්තාරිමානි බැග්ගපජ්ජා පාරිසුද්ධි පදානි අංගානි. මෙන්න මෙහෙම පාරිසුද්ධි පදානි අංග කියලා හතරක් දේශනා කරලා තියෙනවාය කියලා ඔන්න මාත්‍රකාවක් පටන් ගන්නවා. දැන් ඒ කියන්නේ ආනන්ද සාමින් වහන්සේ ඔන්න මාත්‍රකාවක් ගන්නවා මේ බැග්ගපජ්ජ කියන මේ ජන කියන්න මේ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ ඒ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ පාරිසුද්ධි පදානියංග හතරක් දේශනා කරලා තියෙනවා. පාරිශුද්ධි පධානියංග කියන වචනය අපි පොඩ්ඩක් විග්‍රහ කරගත්තොත් එතනින් අදහස් වෙන්නේ මේ හිතේ පිරිසුදු බව ඇති කර ගැනීම පිණිස පැවැත්විය යුතු වීරයන් පැවැත්විය යුතු උත්සාහයන් පැවැත්විය යුතු වීරයන් ඔන්න හතර ආකාරයක් බුදුරජාන් වහන්සේ මේ සියල්ල දන්නා සියල්ල දක්නා වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. කතමානි චත්තාරි මොනවද මේ හතර? සීල පාරිශුද්ධි පධානියංගං සීල පාරිශුද්ධි පධානියංගය චිත්ත පාරිශුද්ධි පදානියංගය. දික්ටි පාරිශුද්ධි පදානියංගය. විමුක්ති පාරිශුද්ධි පදානියංගය. කියලා ඔන්න පින්වත්නි මේ පාරිශුද්ධි පදානියංග හතරක් මේ ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවාය කියලා දැන් මේ ආනන්ද සාමින් වහන්සේ මේ කෝලිය ජනපද වාසීන්ට එහෙම නැත්නම් මේ සාමුගිය නියම් ගමේ ඉන්න ඒ ව්‍යග්ගපජ්ජ කියන පිරිසට දේශනා කරනවා. දැන් මේ එක එක කාරණයක් අපිට ඊටාම වටිනවා. මොකද මේ බුදුර මේ ආනන්ද සාමින්හන්සේ මේ බුද්ධ වචනයක් තමයි මතු කරලා ගන්නෙ. බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම කරුණු හතරක් දේශනා කළා තියෙනවා. බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම හිත පිරිසුදු කරන, පාරිශුද්ධිය ඇති කරන, ඒ ඇති කිරීම සඳහා අපි කළ යුතු උත්සාහයන් හතරක්, කළ යුතු වීරයන් හතරක් ඔන්න පෙන්වලා දීලා තියෙනවා. හතර ආකාර වීරයක් පෙන්වලා දීලා තියෙනවා. මොනවද එතකොට මේ හතර ආකාර වීරය? පළවෙනි වීරය තමයි සීල පාරිශුද්ධි පදානියංගය. මේ සීලය පිරිසුදු කර ගැනීම පිණිස ඇති කරගත යුතු වීරය. ඊට පස්සේ ආනන්ද සාමින් වහන්සේම මේ විදිහට ප්‍රශ්නයක් නගනවා. කතමංච බැග්ගපජ්ජා සීල පාරිශුද්ධි පදානියංගම්. එතකොට මේ බැග්ගපජ්ජේනි මොකද්ද මේ සීල පාරිශුද්ධි පදානියංගය කියලා කියන්නේ? මේ සීලය පිරිසුදු කර ගැනීම සඳහා දැරිය යුතු වීරය කියලා කියන්නේ මොකද්ද? කියන ප්‍රශ්නේ අහලා ඔන්න උන්වහන්සේම උත්තර දෙනවා. ඉද බ්‍යග්ගපජ්ජා බික්ඛු සීලවා හෝති. පාතිමොක්ක සංවර සංවතෝ විහෙරති. ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි. සමාදාය සික්ඛති සික්ඛාපදේසු. ඔන්න එක්තරා ප්‍රකාශයක් කරනවා මොකද්ද මේ සීල පාරිශුද්ධිය කියන්නේ කියලා. මුලින්ම එතකොට සීල පාරිශුද්ධිය කියන්නේ මොකද්ද කියලා අපි තේරුම් ගත යුතුයි. එතකොට තමයි ඒ සීල පාරිශුද්ධිය ඇති කර ගැනීම සඳහා අපි වීරියක් දරන්නේ කොහොමද කියලා කතා කරන්න හම්බ වෙන්නේ. ඒ නිසා ආනන්ද සාමින් වහන්සේ මුලින්ම විස්තර කරනවා මොකද්ද මේ සීල පාරිශුද්ධිය කියලා කියන්නේ. ඒක එතකොට විස්තර කරන්නේ සීලවා හෝති පාතිමොක්ක සංවර සංගුතා විහෙරති. දැන් මේ පිටුතුන් දන්නවා භික්ෂුන් වහන්සේලාට නම් ප්‍රාතිමෝක්ෂ සංවරය කියලා සීලයක් තියෙනවා. ඉතින් ඒකට කියන්නේ සාමාන්‍යයෙන් භික්ෂු සීලයට හතර ආකාර සීලයක් පෙන්වනවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රත්‍ය සම්නිස්සිත සීලය, ඉන්ද්‍රිය සංවර සීලය කියලා ඉතින් ඔය මේ සිල් හතරක් පෙන්නවා. දැන් මෙතෙන්දී ඇත්ත වශයෙන්ම මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය පමණක් ඉස්සරහට පෙන්නුවත් නැත්නම් මතු කළා පෙන්නුවත් එතකොට මේ කොයි පැත්තෙන් කතා කළත් මෙතෙන්දි මේ සිල්වත් භාවය ගැන තමයි එතකොට පෙන්ලා දෙන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් මේ සිල්වත් බවක් මොකටද කියලා කෙනෙකුට අහන්න ඉඩ තියෙනවා. මොකද ඉතින් මේ සාමාන්‍යයෙන් භාවනා කරන පිරිසක් මොකටද මේ සීලයක් ලං කරගන්නේ? මොකද්ද සීලෙන් තියෙන ප්‍රයෝජනේ? කියලා කෙනෙකුට අහන්න ඉඩ තියෙනවා. මොකද අද සමහර පිරිස් ඉන්නවා ඒ තරම්ම සීලයක් ගැන තැකීමක් කරන්නේ නැහැ. ඍජුවම භාවනාවට අත තියෙනවා. සීලය ගැන තැකීමක් නොකර. සීලය නොසලකා හැරලා භාවනාවට අත තියෙනවා. ඉතින් ඒකේ තවත් පැත්තක් තියෙනවා. ඒ පැත්ත තමයි කෙනෙක් අපි හිතමු සීලය මගහරවලා හැමදාම සීලය ගැන තැකීමක් නොකර භාවනාවට අත තිබ්බත් නමුත් භාවනාව වැඩිීමේ ප්‍රතිඵලයක් වශයෙන්නුත් සීලයට ආපස්සට යන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ සීලය වෙතට ඒ තැනත්තර ගමන් කරන්න සිද්ධ වෙනවා. ඒක මේ ඇත්තටම අතුරු කතාවක් මේ ධර්මදේශනාව පැත්තෙන් කියනවා නම් මොකද තවත් සූත්‍රයක් එනවා අංගුත්තර නිකායේම සති සම්පජඤ්ඤ සූත්‍රය කියලා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ ඍජුවම කියනවා යම්ස කෙනෙක් තුළ සතිය සම්පජඤ්ඤය දියුණු වෙනවා නම් ඒ තැනැත්තා තුළ ලැජ්ජා බය කියන එක දියුණු නැහැ කියනවා. ලැජ්ජා බය කියන එක දියුණු වෙනවා නම් අන්නේ තැනැත්තා මේ කාය දුස්චරිතයෙන්, වචී දුස්චරිතයෙන්, මනෝ දුස්චරිතයෙන් ඈත් වෙනවයි කියනවා. ඒ කියන්නේ ඒ තැනැත්තා තුළ කාය සුචරිතයක්, වචී සුචරිතයක්, මනෝ සුචරිතයක් වර්ධනය වෙනවා කියනවා. ඒ කියන්නේ පින්වත්නි ඒ තැනැත්තා සිල්වත් වෙනවා කියන එකයි. එහෙනම් අපි යම්සි කෙනෙක් සතියක් ප්‍රඥාවක් එහෙම නැත්නම් සම්පජඤ්ඤයක් දිනු කරනවා නම් මුලින් ඒ අය සීලය ගැන ඒ තරම් තැකීමක් නොකලත් මේ සතිය ප්‍රඥාව නැත්නම් සමාධිය දිනු හරහාම ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් අන්න මේ සීලයේ තියෙන වටිනකම ටික ටික ඒ අයට තේරෙන්න ගන්නවා. අපි සාම්ප්‍රදායික ක්‍රමයට නම් සීල සමාධි ප්‍රඥා කියන විදිහට අපි විස්තර කරද්දී අනිවාර්යයෙන්ම සීලයක් මත පිහිටලා තමයි අන්න සතිය සමාධිය දිනු කරන්නේ. ඒ නිසා මේ සීලය ගැන මුලින්ම කතා කරන එක අපිට හරි පහසුයි. එහෙම නැත්නම් අපිට හරි හුරුයි. මොකද අපි ආරෂ්ඨාංග මාර්ගයේ අපි අහලා තියෙන්නෙම සීල සමාධි ප්‍රඥා කියන මේ ශික්ෂා තුනක් හරහා යනවා කියන කාරණය. එතකොට මොකක්ද එතකොට මේ සීලෙන් අපේ සිතට සිද්ධ වෙන යහපත? එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ කියනවා දැන් අපි හිතමු අපේ භාවනා කරන්න වාඩි වුණාම ඔන්න S2 පියාගෙන කය ඍජුව තියාගෙන අපි පුළුවන් තරම් ඔන්න හිත හික්මවන්න හරි නැත්නම් හිත එක අරමුණක තියන්න හරි ඔන්න උත්සාහත් වෙනවා. දැන් පින්වත්නි මෙහෙම උත්සාහවත් වෙනකොට අපි මුළු ලෝකෙම අයින් වෙලා දැන් අපිත් එක්ක අපි ඉන්න ස්ථාව අවස්ථාව තමයි දැන් මේ උදා වෙන්නේ. සාමාන්‍යයෙන් අපිත් එක්ක අපි ඉන්නේ නැහැ. දැන් කෙනෙකුට හිතා ගන්න බෑ මේ ඇයි මෙහෙම කියන්නේ කියලා. ඒ කියන්නේ අපිත් එක්ක අපි ඉන්නේ නැහැ කියලා කියන්නේ මොකද? අපි අතීතයේ අතරමං වෙලා ඉන්න තාක් අපිත් එක්ක නෙමෙයි අපි ඉන්නේ. අපි සම්පූර්ණයෙන්ම මොකක් හෝ අතීත ප්‍රවෘත්තියක අතීතයේ වෙච්ච සිදුවීමක අතීත මතක සටහනක හිර වෙලා අතරමං වෙලා තමයි අපි සාමාන්‍යයෙන් ඉන්නේ. එතකොට අපිත් එක්ක නෙමෙයි අපි මේ වෙලාවේදී ඉන්නේ. අපේ කය වර්තමානයේ ඉඳගෙන තියෙනවා. නමුත් අපේ හිත සම්පූර්ණයෙන්ම අසතිමත්ව ඒ අතීතයේ වෙච්ච දේක අතරමං වෙලා ඉන්නේ. එතකොට පින්වත්නි තවත් පැත්තකින් කියනවා නම් ඒ වෙලාවේදී අපිට අපිව අහිමි. ඊළඟට අපි හිතමු අනාගතය සම්බන්ධයෙන් ගත්තොත් අනාගතයේදී මෙන්න මේවා වෙయ్య අර විදිහට වෙయ్య අරවා වෙయ్య මේවා වෙయ్య කියලා ඔන්න කල්පනා කරනවා. කල්පනා කර කර කල්පනා කර කර ඔන්න අනාගත සිහින මවමින් අපේක්ෂාවල හිර වෙලා මේ අවිනිශ්චිතව කටයුතු කරන අවස්ථාවේදී අපි දන්නේම නැතුව ඒ සිතුවිලි වල ගොදුරක් බවට පත් වෙනවා. ඒකේ වහලෙක් බවට පත් වෙනවා. අන්න ඒ වෙලාවෙදිත් අපිත් එක්ක නෙමෙයි අපි ඉන්නේ. අපි සම්පූර්ණයෙන්ම අර හිතින් හදලා දීපු සිතුවිලි රසක හිර වෙච්ච ස්වභාවය. සිතුවිලි වල අතරමං වෙච්ච ස්වභාවයක් තමයි තියෙන්නේ. දැන් penggත්තේ අපේ අපේ ජීවිත දිහා ආපස්සට හැරලා බැලුවාම අපි වැඩියෙන් ගත කරලා තියෙන්නේ අපිත් එක්කද එහෙම නැත්නම් මේ විදිහට අතීතයයි අනාගතයයි පටලෝගෙන මේ අතීත අනාගත වල සිතුවිලි වල පැටලිච්ච ස්වභාවයකද අපි ඉන්නේ. ඉතින් අපිට අවංකව අපි දිහා හැරලා බැලුවොත් අපි භාවනා නොකරන වෙලාවකදී එහෙම නැත්නම් අපි සතියෙන් නොහිටන වෙලාවකදී නිරන්තරයෙන්ම අපි ඉන්නේ අන්න අර වගේ අතරමං වෙච්ච ස්වභාවයක. එක්ක අතීත සිතුවිලි වල අතරමං වෙලා එහෙම නැත්නම් අනාගත සිහින වල අතරමං වෙලා. සිහින මවමින් අපි කල් ගත කරනවා. එහෙම නැත්නම් අතීත අරමුණු වල අතීත මතක සටහන් වල සංසිද්ධි වල අපි නැවත නැවත ඒවා මතක් කර කර මතක් කර කර කල්ගත කරනවා. ඉතින් මේ කාල පරිච්ඡේදයේ බුදුහාඳුරෝ කියනවා හරියට නිකන් මැරිලා වගේ කියලා. අපමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං. යම්කිසි ප්‍රමාදීව මේ අතීතයේ අනාගතයේ යම්කිසි කෙනෙක් ඒ සිතුවිලි වල අහු වෙලා, හිර වෙලා, පැටලිලා, වහලෙක් බවට පත් වෙලා සැරිසරනවා නම් බුදුරජාණන් වහන්සේ කියන මේ මිනිස්සයා ප්‍රමාදයි. මේ මිනිස්සයා හරියට නිකන් මැරිච්ච මිනිසෙක් වගේ. කය ජීවත් වුණාට එයා ජීවත් වෙලා නැහැ ඇත්ත වශයෙන්ම. වර්තමානයේ ජීවත් වෙලා නැහැ. ඉතින් අන්න ඒ නිසා දැන් අපේ භාවනාවක් කරන්න වාඩි වුණාම උත්සාහත් වෙන්නේ ඇත්ත වශයෙන්ම ජීවත් වෙන්න. ඇත්ත වශයෙන්ම මේ වර්තමානෙට එන්න. ඇත්ත වශයෙන්ම මේ වර්තමාන මොහොතක් අත්දකින්න. මෙතෙක් කාලයක් අපි අතීතයේ අනාගතයේ මේ පැටලි පැටලි හිටියා. දැන් උත්සාහත් වෙනවා මේ පැටලිල්ලෙන් එක මොහොතකට හරි අත මිදලා. එක මොහොතකට හරි නිදහස් වෙලා මට පුළුවන් ද එක චිත්තක්ෂණයක් මේ වර්තමාන මොහොතත් එක්ක ඉන්න. මේ විදිහට හැබැයි ඉන්න පටන් ගන්න ගන්න බැරි වෙලාවත් අපේ හිත අපිටම චෝදනා කරන්න ගත්තොත් මම මේ වැඩේට සුදුසු නෑ. මගේ අතින් මෙන්න මේ මේ වැරදි දලා තියෙනවා. මගේ අතින් මෙන්න මේ මේ විදිහට සිල්පද කැඩලා තියෙනවා. මගේ සීලය පිරිසුදු නෑ කියලා චෝදනා කරන්න පටන් ගත්තොත් ඔන්න පින්වත්නි ආයිත් අපේ හිත විසිරෙනවා. ඉතින් මේකට කියනවා විපිලිසර භාවයක් කියලා. ඒ කියන්නේ අපි අපේ හිත හදන්න පටන් ගන්නකොට ඔන්න ඒකට පටහැනිව විපිලිසර භාවයක් ඇති වුණොත් ඒක ලොකු බාධාවක් බවට පත් නමුත් අපි අවංකව යම් උත්සාහයක් දරනවා නම් මේ සීලය පිරිසුදු කරගන්න. කය වචනේ හික්මව ගන්න. අන්න ඒ කය වචනේ හික්මව ගන්න දරන ප්‍රයත්නය අවංකව අපි කරනවා නම් 100%ක් සාර්ථක නොවෙනව වෙන්න පුළුවන්. නමුත් අපි මේ ප්‍රයත්නය අවංකව දරනවා නම් අපේ අතින් කොච්චර වැරදි වෙලා තිබුණත් මේ මොහොතේ ඉඳන් හරි මම මේ සීලයක් සමාදන් වෙලා මේ සීලය අදපටන් හරි මම පිරිසුදු ආරක්ෂා කරගන්න උත්සාහත් වෙන්න ඕනේ කියලා ඒ අපි ඇති කරගත්ත බොහොම අවංක උත්සාහය ඒ ඇති කරගත්ත බොහොම අවංක අදිෂ්ඨානයම අපිට ලොකු රුකුලක් බවට පත් වෙනවා ලොකු අස්වැසිල්ලක් බවට පත් වෙනවා අන්න භාවනාවක් දියුණු කරන්න. මොකද භාවනාවක් දියුණු කරගන්න හැකියාවක් නැහැ අපේ හිත අපිට චෝදනා කරනකොට. අපේ හිත අපිට දෙස් දෙනකොට අපේ හිත අපිට අපිව නිකන් බිමට දානකොට නමුත් අපේ හිත අපිට චෝදනා නොකර අපිව අගය කරනවා නම් ඉස්සෙල්ලා මං හිටියේ මෙන්න මේ වගේ තත්වයක මෙන්න මේ මේ වගේ වැරදි මගේ අතින් සිද්ධ වුණා නමුත් අද මම පුළුවන් තරම් උත්සාහත් වෙනවා අවංකව සත්පුරුෂයෙක් වෙන්න අවංකව මේ බුදුරජාන් වහන්සේ පෙන්වූ පාරේ යන්න කියලා අර ඒ දරන ප්‍රයත්නය Tamanටම පැහැදිලි නම් මේක මේ කාටවත් පේන්න කරන දෙයක්වත් වාසියක් ගන්න කරන දෙයක්වත් ප්‍රසිද්ධ වෙන්න කරන දෙයක්වත් නෙමෙයි මේක මේ අවංකව ආධ්‍යාත්මික ගමනක් යෑම සඳහා කරන දෙයක් කියලා තමන්ට පැහැදිලි නම් ඒ ඇතුළට නැඹුරු වෙලා යන ගමනේදී අන්න පින්වත් මේ තමන් රකින්න සීලය තමන්ට ලොකු ආරක්ෂාවක් බවට පත් වෙනවා තමන්ට ලොකු පිටුවහලක් බවට පත් වෙනවා ඒ බඳු සීලයක් ආරක්ෂා කරන කෙනාට අන්න ඉස්සරහට ගිහිල්ලා බයක් නැතුව කතා කරන්න පුළුවන් ශක්තියක් පවා ඇති වෙනවා. එයාට S2 පියාගෙන නිහඬව ඉන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා. ඉතින් ඒ බඳු ශක්තියක් පවා මේ එතනින් අදහස් වෙන්නේ මේ අනතුරු නැහැ කියන එක නෙමෙයි. අනතුරු තියෙද්දිත් මේ සීලේ ආරක්ෂාවක් Tamanට තියෙනවා කියලා අන්න විශ්වාසයක් කුළු ගැන්වීමක් මග පෙන්වීමක් පෙරගමන් කරුවෙක් වගේ අන්න සීලේ පිහිටනවා. ඒ නිසා අපි නොදකින්න පැති රැසක් මේ සීලේ තියෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා අතර මෙතෙන්දී ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කරනවා පාතිමොක්ක සංවර සංගතෝ විහෙරති. ඒ නිසා බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට භික්ෂුණීන් වහන්සේලාට උපාසක උපාසිකාවන්ට සීලයක් පෙන්වනවා. මෙන්න මේ මේ සීල්පද ටික ආරක්ෂා කරගන්න. මොකද හිත කෙලෙස් බරිත වුණහම හිතේ එන ආවේගයන් ඇවිස්සුනහම මේකේ සීමාවක් නැහැ. හරි අමාරුයි මෙල්ල කරන්න. අන්නේ බඳු ආවේගශීලී අවස්ථාවකදී අපිට මතක් කරනවනම් මන් මෙන්න මේ වගේ සීලයක් ආරක්ෂා කිරීම සඳහා පොරොන්දු වෙලා ඉන්නේ. මේ සඳහා මම කැපවීමක් කළා තියෙන්නේ. මෙච්චර අවුරුදු ගාණක් මම මේ සීලයක් ආරක්ෂා කරා. ඇයි මම මේ බඳු සීලයක් මේ සුළු දෙයකට කඩන්නේ කියලා අන්න පොඩ්ඩක් ආපස්සට හැරිලා බලන ගතියක්. යම් පමණකට මේ ආපු ආවේගය ආපස්සට හරවන ගතියක්. අන්න අපේ හිතේ ඇති වෙන්නේ අන්න සීලය හරහායි. එතකොට සීලය තව තව ශක්තිමත් වෙන හැටි තමයි බුදුහාඳුරෝ ඊළඟට විස්තර කරන්නේ නැත්තම් මෙතෙන්දී ආනන්ද ස්වාමීන් වහන්සේ විස්තර කරන්නේ ආචාර ගෝචර සම්පන්නෝ. Taman දන්නවා මෙන්න මේ විදිහට තමයි මෙතෙන්දී කටයුතු කරන්න ඕනේ. මේක තමයි මෙතන තියෙන සම්ප්‍රදාය. මෙතන තියෙන රාමුව මෙන්න මේකයි කියලා අන්න Taman ඒකට ගැළපෙන විදිහට හැසිරෙන්න උත්සාහත් වෙනවා. අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවිනෝ. එතකොට මේ අංශු මාත්‍ර හෝ වැරද්දක් තමන්ගෙන් නොවන විදිහට අන්න හැසිරෙන්න උත්සාහත් වෙනවා. සමාදාය සික්ඛති සික්ඛාපදේසු. දැන් මේ කවුරුත් කියනවට අනිත් කෙනෙකුට බයේ රකින්නව නෙමෙයි තමන් විසින්ම ඉල්ලලා සමාදන් වෙනවා අනේ මට මෙන්න මේ සීලය දෙන්න. මේ මේ සීල්පද මම පිළිටන්න කැමති. මේ සීල්පදවල මම පිළිටන්න කැමති. මං කෙරෙහි අනුකම්පාවෙන් මට මේ සීලය දෙන්න. සමාදාය සික්ඛති සික්ඛාපදේසු. ශික්ෂාපද සමාදන් වෙනවා ඉල්ලලා අරගෙන. පින්ගන්ද එකාතකින් අපි බෞද්ධයින් වශයෙන් සමහරවිට ඕන තරම් සිල්පද සමාදන් වෙලා ඇති. නමුත් අපි මේ විදිහට ඉල්ලපු අවස්ථාවක් අපිට මතක් කරගන්න පුළුවන් ඒ කියන්නේ අපි මේ සීලේ වටිනකම තේරුම් අරගෙන අපිම ඉල්ලනවා අනේ මේ සීලය මට දෙන්න මගේ අනුකම්පාවෙන් මට මේ සීලය දෙන්න මමත් කැමති මේ සීලය රකින්න. අපි ඒකේ සිල් පදයක් උදාහරණයක් වශයෙන් ගමු. ඔන්න බුදුරජාන් වහන්සේ කියන ඔන්න පාණාතිපාතාස් වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සිල්පදේ විග්‍රහ කරනවා. කොහොමද විග්‍රහ කරන්නේ? බුදුරජාණන් වහන්සේ කියනවා පාණාතිපාතම් පහය පාණාතිපාතා පටිවිරතෝ හෝති. නිහිත දණ්ඩෝ, නිහිත සත්තෝ, ලජ්ජී, දයාපන්නෝ, සබ්බපාන භූත හිතානුකම්පී විහෙරති. පින්වත්නි බුදුරජාණන් වහන්සේ තරම් මේ මිනිස්සෙයින්ට විතරක් නෙමේ අහිංසක සත්තුන්ට පවා බොහෝම හිතානුකම්පීව බොහෝම මේ අවිහිංසාවාදීව කටයුතු කරපු වෙනත් ශාස්ත්‍රෝන් වහන්සේ කෙනෙක් නැති තරම්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ප්‍රාණඝාතයෙන් වැළකීමේ ශික්ෂාපදේ විස්තර කරද්දී කොයි තරම්නම් අපේ හදවත් වදින විදිහට මේක විස්තර කරනවාද කියනවා නම් බුදුරජාණන් වහන්සේ කියන්නේ පාණාතිපාතං පහය මේ ප්‍රාණඝාතය දුරු කරලා පාණාතිපාතා පටිවිරතෝ හෝති ප්‍රාණඝාතයෙන් වළකිනවා නිහිත දණ්ඩෝ එයා මේ දඬු මුගුරු පහ තබනවා අයින් කළා දානවා. නිහිත සත්තු මේ ආයුධ අයින් කළා දානවා. ලැජ්ජී. එයා මේ අහිංසක සතෙක්ව මරන්න එයාගේ හිතේ දැන් තියෙන ලැජ්ජාවක්. දැන් මේ කාටවත් පේනවට නෙමෙයි කවුරුත් එතන ඇත්තෙත් නැහැ. නමුත් හිතින් ලැජ්ජාවටපත් වෙනවා මේ අහිංසක සතෙකුට හිංසා කරන්න. අහිංසක සතෙකුට ඝාතනය කරන්න. දයාපන්නෝ අන්න හිතේ ඇතිවෙන ඒ වෙනුවට දයානුකම්පාවක්. උගලක වැටිච්ච කෙනෙක්ව පවා බෙහෙරන්න උවමනා කරන දයානුකම්පාවක් අන්නේ බඳු හිතක ඇති වෙන්නේ. සබ්බපාන භූත හිතානුකම්පී විහෙරති. ඒ නිසා මිනිස්සුන්ට විතරක් මේ ඇති කරන මානව දයාවක් නෙමෙයි සියලුම සත්වයින් කෙරෙහි ඇති කරගත්තු සබ්බපාන භූත හිතානුකම්පී සියලුම ප්‍රාණීන් කෙරෙහි මිනිස්සයෝ දෙවියෝ බ්‍රහ්මයෝ විතරක් නෙමෙයි මේ අහිංසක සතුන් පවා සියලුම ප්‍රාණීන් කෙරෙහි ඇති කරගත්තු හිතානුකම්පාව. පින්කන්ද මෙන්න මෙබඳු වූ ප්‍රාණඝාතයෙන් වැළකෙන ස්වභාවයක් බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ. ඉතින් ඒකටෙන් අපිට සතුටු වෙන්න පුළුවන් මේ බඳු අවිහිංසාවාදයක් කතා කරපු ශාස්ත්‍රූන් වහන්සේ කෙනෙක් සරණ යන්න අපිට අද අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉතින් දා ඉන්දියාවේ බුදුන් වහන්සේ මේ බඳු දෙයක් දේශනා කරද්දී හිතලා බලන්න වටිනවා. ඉතින් බුදුන් වහන්සේ පහළ වෙච්ච කාලෙදී එදා ඒ බ්‍රාහ්මණ සමාජයේ ඉතින් බ්‍රාහ්මණයෝ විවිධාකාර පුද පූජා පවත්වමින් විවිධාකාර බිලි පූජා පවත්වමින් සෑහෙන සත්ව ඝාතනයට ආවැඩපු අවස්ථාවක තමයි බුදුහාමුදුරු මෙහෙම දේශනාවක් කරන්නේ. ඒක අතකින් හරීම මේ විප්ලවකාරී කියන්න පුළුවන්. මොකද එදා Hindu සමාජයක් එහෙම නැත්නම් එදා බ්‍රාහ්මණ සමාජයක් ඒගොල්ලෝ මේ විවිධාකාර පුද පිළිවෙත් කරමින් විවිධාකාර ව්‍රත සමාදන් වෙමින් ඒ වගේමයි බ්‍රාහ්මණ පිරිසක් තමන්ම මේ ඉස්සරහට අරගෙන තමන්ම ඒ ප්‍රතිපත්ති හදාගෙන ඒ වගේම විවිධාකාර බිලි පූජා පවත්වමින් සතුන්ව ඝාතනය කරමින් ඒ පූජාවන් සඳහා එබඳු පසුබිමක තමයි බුදුරජාන් වහන්සේ මෙන්න මේ වගේ මේ සබ්බපාන බුත හිතානුකම්පි සියලුම ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පාවකින් කටයුතු කළ යුතුයි කියලා අන්න මේ ශික්ෂාපදයේදී දේශනා කරන්නේ. ඉතින් මේ මෙබඳු ශික්ෂාපදයක් ඇහෙද්දි තමයි පින්වත්නි අපිට තේරෙන්නේ බුදුරජාණන් වහන්සේ කොයිතරම්නම් අවිහිංසාවාදී මාර්ගයක් දේශනා කරාද කියන කාරණය. ඊළඟට අපි තවත් මේ ශික්ෂාපදයන් ගත්තොත් මේ අදින්නා දාන වේරමණී ශික්ෂාපදන් සමාදියා. මේක මෙතෙන්දිත් බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ මේ නොදුන් දෙයක් නොගෙන ඉන්නවා. දුන් දෙයක් පමණක් ගන්නවා. එතකොට මේ සමහරලාට ඕන තරම් අවස්ථාවන් එළඹෙනවා. Tamanට ඕන තරම් වංචා කරන්න පුළුවන්. ඕන තරම් අනුන්ගේ ඇහැ වහලා දේවල් පැහැර ගන්න පුළුවන්. නමුත් එතෙන්දිත් කෙනෙක් කල්පනා කරන්න මේක මට ලැබිලා නැහැ. මේක මට නීත්‍යානුකූලව දීලා නැහැ. උරුම වෙලා නැහැ. එහෙමනම් ගන්නෙ නැහැ. ඊළඟට අබ්‍රහ්මචරියම් පහය බ්‍රහ්මචාරී විහෙරති. දැන් ඕන තරම් Tamanට අවස්ථාව තියෙද්දිත් ඒත් බ්‍රහ්මචාරයක් ආරක්ෂා කරනවා. මොකද මේ ග්‍රාම්‍යයි කියලා තේරුම් අරගෙන අබ්‍රහ්ම මේ අබ්‍රහ්මචර්ය. මේ වගේම ඉතින් වචනේ හික්මවා ගැනීම සම්බන්ධයෙන්ුත් ඒ කියන්නේ ඕන තරම් Tamanට අනිත් කෙනෙක්ව රවට්ටන්න අවස්ථාව තියෙද්දි රවට්ටන්නේ නැතුව සත්‍යම කතා කරනවා. ඊළඟට තවත් කෙනෙක්ගේ හිත රිදෙන හිත පෑරෙන රළු පරළුසු පරුෂ වචනයක් කතා කරන්න තියෙද්දි එක්කෝ ඒක නොකිය ඉන්නවා එහෙම නැත්නම් ඉවසනවා පරුෂ වචන වෙනුවට මෘදු වචන කතා කරනවා එහෙම නැත්නම් හිස් වචන වෙනුවට කතා දෘෂ්ටිම් භූත භාවයක් එහෙම නැත්නම් නිශ්ශබ්ද භාවයක් ආරක්ෂා කරනවා ඒ වගේමයි අනිත්‍යව බෙහෙද බින්න වෙන දේවල් වෙනුවට අනිත්‍යව සමගි සම්පන්න කරන දෙයක් කතා කරනවා ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ සීලේ විවිධාකාර පැති අපි කොහොමද මේ කය හික්මවා ගන්නෙ? අපි කොහොමද මේ වචනය හික්මවා ගන්නෙ? දැන් අද ගත්ත මාතෘකාවේදී පින්වත්නි, ඒකට අපි පොඩ්ඩක් මේ කොටස් ටික ලං කරගත්තොත් දැන් මේ ආනන්ද සාමින් වහන්සේ පෙන්ලා දෙනවා මෙන්න මේ විදිහට. දැන් අර මුලින්ම පෙන්ලා දෙන්නේ මොකද්ද මේ සීල ශික්ෂාව. එහෙම නැත්නම් මේ සික්ඛති සික්ඛාපදේසු කියලා මේ සිල්පද ගෞරවයෙන් උවමනාවෙන් යෙදিলা අවංකව ආරක්ෂා කරනවා කියන ඒ தත්ත්වය තමයි පෙන්ලා දෙන්නේ. අයං උච්චති බැග්ගපජ්ජා සීල පාරිශුද්ධි. මෙන්න මේකයි බැග්ගපජ්ජ කියන මේ ජනපද කොටස ආමන්ත්‍රණය කළා කියන මෙන්න මේකයි සීල පාරිශුද්ධිය කියලා කියන්නේ ඊළඟට කියනවා ඉති ඒව රූපින් සීල පාරිශුද්ධින් අපරිපූර්ණවා පරිපූර්ණස් පරිපූර්ණස්සාමි පරිපූර්ණවා තත්ත තත්ත පඤ්ඤාය අනුග්ගහෙස්සාමීති ඔන්න තවත් පැති දෙකක් පෙන්නනවා දැන් අපිට කලිනුත් මම මතක් කළා දැන් අපි සීලය ගැන අහලා තියෙනවා. නමුත් අපිට එකපාරටම 100%ක් සිල්වත් වෙන්න බැරි වේවි. එකපාරටම 100%ක් මේ සිල්පද සියල්ලම 100%ක්ම සාර්ථක වෙන විදිහට නැත්නම් 100%ක්ම පරිශුද්ධ තත්වයකින් සමානට රැකගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. අන්න ඒ තත්වයක් ගැන තමයි දැන් මේ ආනන්ද සාමින්හන්සේ විස්තර කරන්නේ යම් අවස්ථාවක අපිට තේරෙනවා නම් අපරිපූර්ණවා පාරිපූර්ණසාමි. දැන් තාම මගේ යම් යම් සිල්පද කැඩෙනවා. තාම මට ඒක රැකගන්න අමාරුයි කියලා අන්න Tamanට අවංකව තේරෙනවා. ඒ කියන්නේ Taman ආපහු Tamanගේ චරිත දිහා බලනවා ජීවිත දිහා ආපසර හැරිලා බැලුවාම දැන් අපි හිතමු පන්සිල් පද පහ රකින්න අපි ආරක්ෂා වෙනවා උත්සාහත් වෙනවා. නමුත් Tamanට තේරෙනවා තාම මේ පහම මම හරියට ආරක්ෂා කරන්නේ නැහැ. මේක පරිපූර්ණත්වයකටපත් වෙලා නැහැ. සමහර තැන්වලදී මගේ දුර්වලකම් තියෙනවා. සමහර තැන්වලදී මම හැඟීම්බර වෙනවා. සමහර තැන්වලදී ඔන්න මම හිතට වහලෙක් වෙනවා. සමහර තැන්වලදී ඔන්න මම අනිත් අය කියනවට ඔන්න කරලා. මගේ අතින් සීලය කැඩිලා. කියලා අන්න Tamanට තේරෙනවා මේ සීලේ යම් අඩුපාඩුකම් තියෙනවා කියලා Tamanට තේරෙනවා. තේරෙනවා නම් අන්න මේ ආනන්ද සාමින් වහන්සේ කියන අන්න ඒ අඩුපාඩු තියෙන තැන් හරි ගස්ස ගන්න. ඒ අඩුපාඩුකම් අයින් කරලා පරිපූර්ණත්වයකටපත් කරගන්න. පිරිසුදු භාවයකට පත් කරගන්න අනුත්සාහත් වෙන්න වෙනවා. ඒ වගේමයි පරිපූර්ණවා තත්ත තත්ත පඤ්ඤාය අනුග්‍රහෙස්සාමීති. ඒ කියන්නේ Tamanට තේරෙනවා සමහරලාට දැන් සෑහෙන දුරට නිවැරදිව ආරක්ෂා කරනවා. ප්‍රාණඝාතයෙන්ුත් වළකිනවා. අපි හිතමු හොරකම් කරන්න යන්නෙත් නැහැ. කාමයේ වරදවා හැසිරෙන්නෙත් නැහැ. බොරු කියන්නෙත් නැහැ. මද්යපානයක් කරන්නෙත් නැහැ. කියලා Tamanට තේරෙනවා. ආපහු හැරලා බලද්දි තමන්ට තේරෙනවා මේ සීලේ යම් පරිපූර්ණ බවක් තියෙනවා. ඒත් කල්පනා කරලා බලනවලු කොහොමද මේ තැන්වලට ඕනනම් ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්නේ? කොහොමද මේ තව තව ටිකක් මේවා තව පිරිසුදු කරන්නේ? කොහෙද මේවා තව දියුණු කරන්න අවස්ථාවක් තියෙන්නේ කියලා අන්න ප්‍රඥාවෙන් මේ මේ තැන්වලට අනුග්‍රහ කරන්නේ කොහෙද කියලා හොයලත් බලනවලු. ඒකෙදි තව ලස්සන වචන ටිකක් මෙතන සඳහන් වෙනවා. යෝ තත්ත ඡන්தோච වායමෝච උස්සාහෝච උස්සෝල්හීච අපපටිවාණීච සතිච්ච සම්පජඤ්ඤංච ඉදං උච්චති බග්ගපජ්ජා සීලපාරිසුද්ධි පදානියංගානි ඔන්න පින්වත්නි හිකාතකින් අපිට හිතා ගන්න තියෙන්නේ කොයි තරම්නම් මේ පෙන්නන පාර ප්‍රායෝගිකද කියන කාරණේ. නිකං ඔහේ පොතේ වාක්‍යයක් වශයෙන් නෙමෙයි මෙතන පෙන්වන්නේ. මෙතෙන්දි කියනවා මේක දැන් හොයලා බලනකොට Tamanට තේරෙනවා නම් අඩුපාඩුකම් තියෙනවා. තාම මේවා ඔක්කොම 100ක් පිරිසුදු නැහැ කියලා අඩුපාඩුකම් තියනවා කියන තේරුණා නම් මේ අඩුපාඩුකම් ටික හදාගන්න අන්න ඡන්දයක් ඇති කරගන්නවා. ඒ කියන්නේ කැමැත්තක් ඇති කරගන්න වෙනවා. ඒ කියන්නේ පින්වත්නි අපිට මේක හදාගන්න කැමැත්තක්වත් හිතේ නැත්තම් ඌමනාවක්වත් හිතේ නැත්තම් වෙන කිසි කෙනෙක් ඇවිල්ලා අපේ සීලය පිරිසුදු කරලා දෙයි කියලා නම් හිතන්න එපා. අපිමයි අපේ සීලය පිරිසුදු කර ගැනීම සඳහා වෙහෙසෙන්න වෙන්නේ. අපිම ආපහු හැරිලා බලනකොට අපිට තේරෙනවා නම් මගේ සීලය පිරිසුදු නැහැ කියලා මමම කැමැත්තක්, ඡන්දයක්, උවමනාවක් ඇති කරගන්න වෙනවා මේක පිරිසුදු කරන්න. නැතුව වෙන කෙනෙක් ඇවිල්ලා මේ පිරිසුදු කරන්නේ නැහැ. ඒකයි මෙතන කියන්නේ ඡන්දෝච. දැන් කැමැත්තක් විතරක් ඇති කරගත්තට මදි අන්න ඊළඟට කියන වායමෝච. අන්න වෑයමක් දරන්න වෙනවා. හිතේ කැමැත්තක් ඇති කරගන්න ඕනේ මම මේක පිරිසුදු කරනවා කියලා. ඊළඟට කියනවා අන්න ඒ සතහා වෑයමක් දරනවා. ඊළඟට කියනවා උස්සාහෝච. අන්න ඒ සඳහා උත්සාහයක් දරනවා. දැන් අපි හිතමු කොහේ හරි සීලපදයක් කැඩෙනවා. මේක දැන් තාමත් හිත අමාරුයි මේ සීල්පදයෙන් බේරෙන්න. අපි හිතමු කාට හරි නිකන් පුරුද්දට බොරු කියනවා. දැන් ඒකෙන් යම් කිසි රසයකුත් ලබනවා. යම් සතුටකුත් ලබනවා. හිත විසින් පුරුද්දට බොරුත් කියනවා. නමුත් දැන් Tamange හිත කියනවා මේ මෙතන බොරු කිව්වා අතනත් බොරු කිව්වා කියලා හිත පෙන්ලා දෙනවා. අන්න Tamanට තේරෙනවා මේ මේ තැන්වලදී මම තාම පිරිසුදු නැහැ. මගේ සීල පාරිශුද්ධිය තාම පරිපූර්ණ නැහැ කියලා තමන්ට තේරෙනකොට අන්න හිතේ උවමනාවක් ඇති කරගන්න වෙනවා මම මේ බොරු කියන එකෙන් වළකින්න ඕනේ කොහොමද මම මේ බොරු අතහැරලා දාන්නේ කියලා අන්න පොඩ්ඩක් ඒ සඳහා උවමනාවක් ඇති කරගන්නවා ඡන්දයක් ඇති කරගන්නවා ඊළඟට ඒ සඳහා වෑයමක් දරනවා අන්න ඒ සඳහා උත්සාහයක් දරනවා උත්සාහෝච උත්සෝල්හිච ඉතින් සමහර වෙලාවට මේ සාමාන්‍ය උත්සාහයකින් මේක කරගන්න බෑ අනුත්සෝල් හීච කියන්නේ දැඩි උත්සාහයක් දරනවා. මොකද සමහර වෙලාවට අපේ මේ හිතේ එන ඒ බලපෑම, හිතේ එන මේ පෙළඹවීම, හිතේ එන ආවේගය හරිම ප්‍රබලයි. අන්නේ වෙලාවට එබඳු ආවේගයක්, එබඳු පෙළඹවීමක් මැඩපවත්වන්න අර සාමාන්‍ය හැකියා සාමාන්‍ය උත්සාහයකට හැකියාවක් නැහැ. අන්නේ වෙලාවදී සෑහෙන ප්‍රබල උත්සාහයක් දරන්න වෙනවා. අන්න ඒක තමයි මේ උත්සෝල් හීච කියලා කියන්නේ. ඊළඟට කියනවා අපපටිවාණීච නොනැවතී දරන උත්සාහයක් ගන්න දරනවා. ඊළඟට එතනින් නතර වෙන්නේ සතිත සම්පජඤ්ඤංච. අන්න ඒ ගැන හොඳ අවධානයෙන් ඉන්නවා. කොයි වෙලාවද මගේ අතින් බොරුවක් කියවෙන්නේ? මොකද පින්වත්නි අපේ අතින් බොරුවක් කියවෙනවා කියන එක අපි විතර වෙන කෙනෙක් දන්නේ නැහැ. අනිත් අය හිතන්නේ මේ අපි ඇත්ත කියනවා කියලා. නමුත් අපි තමයි දන්නේ අපි කිව්වේ බොරුවක් කියලා. ඉතින් ඒ නිසා අන්න මෙතෙන්ට සතියත් එකතු කරලා තියෙනවා මේ තමන්ගේ සීලය ඔන්න දැන් පිරිසුදු කර ගැනීම සඳහා පැති කීපයක් ඔන්න ඉස්සරහට අරගෙන. එකක් තමයි ඒ සඳහා ඌමනාවක් ඇති කරගෙන. ඒ සඳහා උත්සාහයක් දැන් දරනවා. ඒ සඳහා යම් දැඩි වීරයක් දරනවා. දැඩි උත්සාහයක් දරනවා. නොපසුබට වීරයක් දරනවා. ඒ වගේමයි මේ කොයි වෙලාවේද මේ සීලය මගේ අතින් දුර්වල වෙන්නේ? කොයි වෙලාවේද මේ සිල්පද කැඩෙන්නේ කියලා අන්න හොඳ අවධානයෙන් ඉන්නවා. සතිත් සම්පජඤ්ඤංච මේ කොයි කොයි අවස්ථාවලදී බොහොම සූක්ෂම මට්ටමින් මේ ගැන ටිකක් සෙවිල්ලෙන් ඉන්නවා අන්න සම්පජඤ්ඤේ පැත්තකුත් දියුණු කරනවා. ඉදං උච්චති බැග්ගපජ්ජා සීලපාරිසුද්ධි පදානියංගානි. මෙන්න මේකයි බැග්ගපජ්ජ මේ වාසේනේ බුදුරජාන් වහන්සේ අන්න පෙන්නපු සීලපාරිසුද්ධි පදානියංග කියලා කියන්නේ. කියලා ආනන්ද සාමින් වහන්සේ මේ සාමුගිය කියන ඒ නිගම් වැසි ඒ බැග්ගපජ්ජ ජනපද වාසීන්ට විස්තර කරනවා. දැන් පින්වත්නි මේක අපි තේරුම් ගත යුතුයි අපේ මේ භාවනාවටත් එකතු කරගන්න. අපි තේරුම් ගත යුතුයි දැන් මොන්න මම මේ භාවනා වැඩසටහනකට සම්බන්ධ වෙන්න ඇවිල්ලා සීලයක් සමාදන් වෙලා ඉන්නේ. ඉතින් මට ඕන තරම් අවස්ථාව තියෙනවා මේ අනිත් අයට නොපෙන්න මේ සිල්පද ටික කඩන්න. මගේ පස්සෙන් කවුරුත් නැහැ මේ මම සිල්පද රකින්නවද කියලා බලන්න. නමුත් පින්වත්නි අපි අපිට අවංක විය යුතුයි. අපි අපිට අවංක නැත්තම් අපිට අපේ මේ සීලේ වටිනකම තේරෙන්නේ නැත්තම් අපිට කවුරුත් ඇවිල්ලා ඇඟිල්ලෙන් අනිනකන් ඉඳලා තේරුමක් නැහැ. අපි තේරුම් ගත යුතුයි මේ සීලයක් ආරක්ෂා කරන්නේ මේ ධර්ම මාර්ගයක් වැඩිම සඳහා. එහෙම නැත්නම් මේ හිතේ භාවනාවක් දියුණු කර ගැනීම සඳහා මේ බුදුරජාන් වහන්සේ පෙන්නපු මාර්ගය ප්‍රායෝගිකව ගමන් කිරීම සඳහායි මම අද සීලයක් සමාදන් වෙලා තියෙන්නේ. එහෙමනම් මං කොහොමද මේ සීලය තව ටිකක් පිරිසුදු කරගෙන ආරක්ෂා කරන්නේ? කොහොමද මගේ දැනට දුර්වලලා තියෙන සිල්පද ටික මම ආයි ශක්තිමත් කරලා ගන්නේ? කොහෙද මගේ දුර්වලතන් ටික මං හදාගන්නේ? කොහොමද මම මේ සීලය පරිපූර්ණ සීලයක් බවට පත් කරන්නේ? ඉතින් ඒ පත් කර ගැනීම සඳහා අන්න මෙන්න මේ ඡන්දයක් හිතේ ඇති කරගන්න අවශ්‍යයි. උවමනාවක් හිතේ ඇති කරගන්න අවශ්‍යයි. ඊළඟට ඒ සඳහා වෑයමක් දරන්න අවශ්‍යයි. මේ කිසිම දෙයක් ඉබේ වෙන දේවල් නෙමෙයි. මේ කිසිම ගුණයක් ඉබේ වැඩෙන ගුණ නෙමෙයි. මේ හැම ගුණයක්ම අපිට යහපත සලසන යම් ගුණයක් තියෙනවා ඒ සියලු ගුණ අපි උත්සාහයෙන් දිනු කරගත යුතු වෙනවා. අපි ඌවමනාවෙන් දිනු කරගත යුතු වෙනවා. අපි දැඩි වීරයකින් නොපසුබස්නා වීරයකින් දිනු කරගත යුතු වෙනවා. ඒකයි මේ තරම් මේ මේ ආනන්ද සාමින්හන්සේ මේ සාමුගිය වැසි ජනතාවට විස්තර කරන්නේ මේ ලෝතුරා බුදුරජාන් වහන්සේ මේ සියල්ල දක්නා සියල්ල දන්නා මේ බුදුරජාන් වහන්සේ මේ බුදු නුවණකින් දැකලා විස්තර කරලා තියෙනවා මෙන්න මේ වගේ මාර්ගයක්. මේ එක මාර්ගයක් තමයි මේ සීලය පිරිසුදු කරන මාර්ගය. ඒ සඳහා උත්සාහයක් දැරිය යුතුයි. මේ සීලය ඉබේ රැකෙන්නේ නැහැ. ඒ සඳහා වෑයමක් දැරිය යුතුයි. ඒ සඳහා හිතේ ඡන්දයක්, උවමනාවක් ඇති කරගත යුතුයි. ඒ නිසා පින්වත්නි අද අපි උත්සාහත් වෙමු. අපිත් අද දැන් මේ සෑහෙන කාලයකට පස්සේ අපිත් එක්ක කටයුතු කරන්න නැත්නම් අපිත් එක්ක ඉන්න උත්සාහත් වෙන කාලයක් ඒ නිසා අපි දැනට මේ අතීතයේ අනාගතයේ අපෙන් අතීතයේ අපෙන් වෙච්ච වැරදි ටික අපි අමතක කරලා දැන් මං අලුත් මිනිසෙක් වෙන්න උත්සාහත් වෙන අවස්ථාවක්. දැන් මං අලුතෙන් හිතන්න උත්සාහත් වෙන අවස්ථාවක්. දැන් මං ආධ්‍යාත්මික ජීවිතයක් ගමන් කරන්න පටන් ගත්ත අවස්ථාවක්. කියලා අන්න අපේ හිතේ නැවුම් බවක් ඇති කරගෙන අපේ හිතේ අලුත් ආකල්පයක් ඇති කරගෙන අපිට පුළුවන් මගේ අතින් මේ මේ වැරදි වෙලා තියෙන්න පුළුවන්. ඒක වෙච්ච දේ වුණා. නමුත් දැන් මං අවංකව මෙන්න මේ සීලය ආරක්ෂා කරන්න උත්සාහත් වෙනවා. ඒක මං ශක්තිමත් කරගන්න උත්සාහත් වෙනවා. තාමත් මේ මේ තැන්වල මගේ දුර්වලකම් තියෙනවා. අන්න ඒ දුර්වල තැන් ටික මං හදා ගන්න ඕනේ. ඒ දුර්වල තැන් ටික මම පිරිසුදු කරගන්න ඕනේ. ඒ දුර්වල තැන් ටික මම සකස් කරගන්න ඕනේ කියලා අන්න ඒ සඳහා උත්සාහයක් ඇති කරගන්න. ඒ සඳහා හිතේ අවංක උවමනාවක් ඇති කරගන්න. ඒ සඳහා හිතේ දැඩි වීරයක් ඇති කරගන්න. ඒ දැඩි වීරය අපි ඇති කරගෙන සතිමත්ත හොඳ අවධානයෙන් අපේ කොයි වෙලාවෙද මේ සීලය කැඩෙන්නේ කොයි වෙලාවෙද මගේ හිත දුර්වල වෙන්නේ කොයි වෙලාවෙද මේ සිල්පද ටික කැඩෙන්න අවස්ථාව තියෙන්නේ කියලා හොඳ අවධානයෙන් ඉන්නවනම් සතියෙන් සම්පජඤ්ඤයෙන් ඉන්නවනම් අන්න පින්වත්නි අපිට ඒ අවස්ථාවන් මගහරව ගන්න අවස්ථාව තියෙනවා. අපේ සීලය හොඳින් පිරිසිදු ආරක්ෂා කරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ සඳහා අප සීල දනාටම අද දින ධර්ම දේශනාව යම් හෝ මඟ පෙන්වීමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දින ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම සෙරුවන් සරණයි.